ඕකත් එක්කම ඡන්දයට සම්බන්ධව තියෙන අන්තිම කරුණ මම ඉදිරිපත් කරන්නම් ස්වාමින් වහන්සේට පැහැදිලි කරගන්න. දැන් ඔය ඔය ස්වාමින් වහන්සේ දැන් අපිට කියපු එකත් එක්කම බැඳිලා තියෙන අපුරු දෙයක් තමයි ආස්වාස ප්‍රාස්වාස භාවනාව. ඒ කියන්නේ ඒක කරනකොට ආනාපාන සතිය කරනකොට දැන් ඊ타මත්ම පියකරු අපි කැමති වෙන දෙයක් නෙවෙයි ආනසහ අපානීය කෙරෙහි හිත පිහිටවනා කියන එක. මොකද සාමාන්‍ය විදියට අපිට තෘෂ්ණාව ජනිත කරන දෙයක් නෙවෙයි ඒක. මදහත් දැක්මක් ඒක තේරෙන දෙයක්. ඉතින් ඒ වුණාට ඡන්දය අපි ඇති කරගන්නවා ඒක නැවත නැවත ඒක දිහා බලන්න නොඑක ආකාරයෙන් ඒක අර තෘෂ්ණාවට වඩා වෙනස් වෙනවා. ඡන්දයයි තෘෂ්ණාවයි දෙක අතර තියෙන වෙනස එතන තියෙනවා. ඒ වගේම ඡන්දයක් ලොකු ලෙස ඇති කරගන්නවා මේක මං කරන්නේ මගේ භාවනාරාමතාවයේ තුලින්ුයි ඒ වගේම එතෙන් බීරියත් එකතු කරගන්න වෙනවා ඒකත් අපූර්ව සම්බන්ධයක් නේද ස්වාමින් වහන්සේ මෙතෙන් ඔව් දැන් ඒ ඒ කිව්ව කාරණේ හරි. එතකොට අපිට එතන ඡන්දයත් එක්කලා තමයි මේ ප්‍රයත්නය දැරිය යුත්තේ. මොකද එතන ආස්වාදනීය ගතියක් අඩු නිසා. හැබැයි භාවනාව කරගෙන යනකොට අර ආස්වාස ප්‍රස්වාස සැහැල්ලු වෙලා, ගත සැහැල්ලු වෙලා, සිත සැහැල්ලු වෙලා මේ ටික වෙනකොට අපට යම්කිසි පීති සුඛ ස්වභාවයක් දැනෙන්න ගන්නවා. අන්න ඒ తত্ত্বය දැනෙනකොට ඒකට යලි අපිට තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන් ආස්වාදනීය ගතියක් ඒ නිසා. එහෙම වෙච්ච ගමන් අපි ආය අපි කඩාගෙන වැටෙනවා. එතන එතන බොහෝම පැටලෙන්න පුළුවන් තැනක්. එතන හුඟා වෙලාවට පැටලෙන්න පුළුවන් තැනක්. නමුත් අර මම අතන සඳහන් කරේ මූලික අවස්ථාව. මූලික අවස්ථාව. බැරි තැන එතන. එතන. ඒ නිසානේ අපිට භාවනාවට යොමු වෙනකොටම නිදිමත එන්නේ. මොකද ඒකේ ආස්වාදනීය ගතියක් නැහැ. අර අමාරුවෙන් ඒක බලහත්කාරයෙන් කරනකොට අපිට ඒක පළපුරුදු නැති නිසා. ඊට පස්සේ ඒක හුරු වුණාට පස්සේ පුරුදු වුණාට පස්සේ තමයි අර බාහිර අරමුණු වලට වඩා සෞම්‍ය වූ, ඉතා ප්‍රසන්න සුඛ සෝමනස්ස ගතියක් අපට එහි දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැනුණාට පස්සේ අපි ඊට පස්සේ අර විදර්ශනා උපක්ලේශ හැටියට කියන්නේ නිකාන්තිය. ඒ කියන්නේ ඒ ඒ ආරම්මන රසයේ එතනදී ඇතෙන සෞම්‍ය රසය ගැන තෘෂ්ණාව ඇති වෙනවා. දැන් ධානවලදීත් ඔය ඔය ප්‍රශ්නෙම ඇති වෙනවා. ඔව් ඒ නිසා ඒකම ඊට පස්සේ අපට විදර්ශනා උපක්ලේශයක් වෙන්න පුළුවන්. අර සෞම්‍ය தත්ත්වයට යනකොට. ඉතින් මුලදී ඔබතුමා කිව්වා වගේ අපිට ලොකු කුසල ඡන්දයක් තියෙන්න වෙනවා. මොකද මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන පංචේන්ද්‍රයන් උත්තේජනය කරන මේ සාමිස අරමුණු වලින් මනස නිදහස් කරලා එක්තරා निराமிස අරමුණක තමයි මොකද निराமிස කියලා කියන්නේ එතන එහෙම අපිට ප්‍රියමනාපව විඳින්න දෙයක් නැහැ ආස්වාස ප්‍රසාර. ඉතින් මේකට යොමු කරන්න අපිට කුසල ඡන්දයක් මූලික වශයෙන් තියෙන්න ඕන. එහෙමයි ස්වාමින් වහන්සේ ඊටාත්ම පැහැදිලි බොහොමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි. සරණයි.